තණ්හා පච්චයා උපාදානං තත්ත කතමං තණ්හා පච්චයා උපාදානං කාම උපාදානං දික්ටි උපාදානං සීලප්පද උපාදානං අත්තවාද උපාදානං ඉදං උච්චති තණ්හා පච්චයා උපාදානං යනුවෙන් කාම උපාදානය දිට්ඨි උපාදානය සීලබ්බත උපාදානය අත්වාද උපාදානය යන සතර තෘෂ්ණා හේතුවෙන් හටගන්නා උපාදානය යයි ප්‍රකාශිතය ආදාන යන වචනේ තේරුම ගැනීම යනුයි සර්පයෙකු විසින් මැඩියෙකු ගන්නාක් මෙන්ද කබරගොයෙකු විසින් සර්පයෙකු ගන්නාක් මෙන්ද ලෙහසියෙන් නොහරින පරිද්දෙන් තදින් ගැනීමට උපාදානයේ යයි කියනු ලැබේ. සිතෙහි අටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණ එසේ තදින් ගැනීම කෙරේද ඒ ධර්මයටද උපාදානය යයි කියනු ලැබේ. මෙහි උපාදානය යයි කියනුයේ අරමුණ එසේ තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ටය. ඔහු කියන ලද හතර දෙනය සංක්ෂේපයෙන් කියතහොත් උපාදාන යනු තෘෂ්ණා දිට්ඨි යන ධර්ම දෙකය කාම උපාදානය කවරේදයි කොටින් කියතහොත් ප්‍රිය කරන්නා වූ අඹදරු නෑමිතුරු ආදී පුද්ගලයන් හා ඇත් අස් ගව ආහාර පාන ගෙවල් වස්ත්‍ර රන් රිදී මුතුමැණික් කෙත් වතු මිල මුදල් ආදී පණ ඇති නැති වස්තුන්ද ඕනෑමය කියා තදින් ගන්නා වූද අයත් කර ගන්නා වූද මිදවීමට පහසු නො වූ නැවත නැවත ඇතිවීමෙන් කල්පැවතීමෙන් වැඩුණා වූද ලෝභය කාම උපාදානයයි කිය යුතුය. කාම යන වචනයෙන් කැමති විය යුතු වස්තුවය ඒවාට කැමති වන්නා වූ තෘෂ්ණාව යන අර්ථ දෙකම ලැබෙන්නේය. කාම යන වචනේ අර්ථය කැමති විය යුතු ඇලුම් කළ යුතු දෙයයි ගන්නා කලෙහි කැමති විය යුතු වස්තු වූ කාමය තදින් ගන්නා වූ ධර්මය කාම උපාදාන නම් වෙයි. කාම යන වචනයෙන් ඇලුම් කරන තෘෂ්ණාවය යන අර්ථය ගන්හා කල්හි තෘෂ්ණා සංඛ්‍යාත තදින් ගැනීම හෙවත් තදින් ගැනීම කරන තෘෂ්ණාව කාම උපාදාන නම් වෙයි. ඇටයෙන් පැල වූ සැටියම ගස ඊතා දුබලය. එය පහසුවෙන් නැසිය හැකිය. තිබෙන තැනින් පහ කළ හැකිය. වර්ෂ ගණනක් ගත වීමෙන් ඒ පැලය විශාල ප්‍රදේශයක් වසා සිටින අතුපතර ඇති පොළවේ බොහෝ යටට කාවැදුණු බොහෝ දුර පැතිර ගිය බොහෝ ලොකු කුඩා මුල් ඇති අලියෙකු විසින්ද නොසෙල්විය හැකි ලෙහෙසියෙන් නොනැසිය හැකි ලෙහෙසියෙන් තිබෙන තනින් ලෙහෙසියෙන් තිබෙන තනින් පහ නොකල හැකි මහ ගසක් වන්නේය එකල්හි එය පැලයක් නොවේයි එමෙන් යම්කිසි අරමුණක ප්‍රථම කොට දුබල තෘෂ්ණාවක් උපදී එය මහ ගසක් නොවී නැසී යන පැලයක් මෙන් සමහර විට ඉබේමද දුරවන්නේය. දුරු කිරීමට උත්සාහ කළහොත් පහසුවෙන්ම දුරු කළ හැකි වන්නේය. මුලදීම දුරු නොවි ඒ අරමුණෙහි නැවත නැවත ඒ තෘෂ්ණාව උපදින්නට පටන් ගතහොත් නැවත නැවත ඉපදීම් වශයෙන් පරණ වූ හොත් පැලයසේම වැඩි අන්තිමේදී ලෙහෙසියෙන් නොනසෙන දුරලීමට අතිශයෙන් දුෂ්කර වූ බලවත් තෘෂ්ණාවක් වන්නේය. බලවත් වූ ඒ තෘෂ්ණාවට කාම උපාදානයයි කියනු ලැබේ. උපාදානත්වයට පැමිණි තෘෂ්ණාවක් දුරු කරවීම බුදුවරයෙකුට වුවද පහසු නැත. තමන් වහන්සේගේ සස්නෙහි පැවිදි වූ නන්ද කුමාරයන්ගේ තෘෂ්ණාව දුරු කරවීමට හා 500ක් ශාක්‍ය කෝලිය කුමාරවරුන්ගේ තෘෂ්ණාව දුරු කරවීමටත් තථාගතයන් වහන්සේට බොහෝ වෙහෙසෙන්නට සිදු වූයේ එහෙයිනි. වැඩුණු තෘෂ්ණාවය නොවැඩුණු තෘෂ්ණාවය යන දෙක ධර්ම වශයෙන් සමවුවද පැලය හා මහගසමෙන් එකිනෙකට තත්වයෙන් ඊතා වෙනස්ය. යම්කිසි අරමුණක නැවත නැවත තෘෂ්ණාව උපන්හොත් එය වැඩි බලවත් වීම ඒ කාන්තයෙන්ම සිදුවන්නකි. යම්කිසි භාණ්ඩයක් ප්‍රථමයෙන් දුටු කලෙහි එය හොඳය, ලස්සනය, යයි පළමු කොට තෘෂ්ණාව උපදී. එය නැවත නැවතත් උපදිනා කලෙහි ඒ බඩුව Taman අයිති දෙයක් කර ගැනීමේ ආශාව ඇති වෙයි. අයිති කරගත් පසු නැවත අන්‍යයෙකුට අයත් නොවන සැටියට නොනසන සැටියට ආරක්ෂා කිරීමේ ආසාව ඇති වෙයි. මෙසේ තෘෂ්ණාව ක්‍රමයෙන් වැඩිවීමට පැමිණෙයි. ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන් උපදිනා වූද ඇතම් ආහාරයන් සම්බන්ධයෙන් උපදිනා වූද මත්ස්‍ය මාංශ සම්බන්ධයෙන් උපදිනා වූද මද්යයන් සම්බන්ධයෙන් උපදිනා වූද මෛතුනේ සම්බන්ධයෙන් උපදිනා වූද සූදුව සම්බන්ධයෙන් උපදිනා වූද මිල මුදල් සම්බන්ධයෙන් උපදිනා වූද තෘෂ්ණාව විශේෂයෙන්ම වැඩි උපාදානත්වයට පැමිණෙන්නේය. වේදනාපච්චය තණ්හා යන්න තනෙහි දක්වනුයේ නොවැඩුණු දුබල තණ්හාවය. තණ්හාපච්චය උපාදානං යන මෙහි ගැනෙනුයේ වැඩිමෙන් බලවත් වූ තෘෂ්ණාවය. රූපාදී ආරම්මන විශේෂෙහි වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව නූපනහොත් උපාදාන නම් වූ දෘඩ තෘෂ්ණාව නූපදින්නේය. ඒ උපදිනුයේ පළමු දුබල තෘෂ්ණාව උපනහොත් පමණකි. තෘෂ්ණාව නිසා උපාදානය වේ යයි වදාලේ එහෙයිනි. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන යන තුන ගන්නා ආකාරයන්ගේ වශයෙන් තුනක් වතුදු ධර්ම වශයෙන් එකක් වූ දෘෂ්ටියමය දැකීමට දැනීමට පිළිගැනීමට දිට්ඨියයි කියනු ලැබේ. එයද සම්මා දිට්ඨි මිත්‍යා දිට්ඨියයි දෙවදෑරුම් වෙයි. යම් කිසිවක ඇති සැටිය සිදුවන සැටිය නිවරදිව දැකීම සම්මා දිට්ඨියයි. යම් කිසිවක් ඇති සැටියෙන් අන්‍යාකාරයකට දැකීම හා යම් හේතුවකින් සිදුවන්නක් එයින් අන්‍ය හේතුවකින් සිදුවන හැටියට හෝ ඉබේම සිදුවන හැටියට හෝ දැකීමත් නැති දෙයක් ඇති හැටියට දැකීමත් ඇති දෙයක් නැති හැටියට දැකීමත් මිත්‍යා දෘෂ්ටියයි අකුසල කතා විශේෂෙහි මිත්‍යා දිට්ඨිය දැක්වීමට නොඑක් විට දිට්ටි යන්න පමණක්ම ද යොදනු ලැබේ. දිට්ටි උපාදාන යනුද එබඳු තැනකි. දිට්ටි උපාදාන ආදී උපාදාන තුන විස්තර කිරීමේදී අන්තිම උපාදානය වූ අත්වාද උපාදානය පටන් විස්තර කළ කලෙහි අවබෝධ කර ගැනීම පහසුය. එබැවින් එසේ කරනු ලැබේ. වැරදි හැඟීම් නිසා සත්‍ය වශයෙන් නැත්තා වූ මමය කියා දෙයක් ඇති හැටියටගෙන මමය මමය කියා කතා කෙරෙද්ද ඒ මමයයි කියනු ලබන දෙය ඇතිසැටියට තදින් ගැනීම නොහොත් තදින් ගන්නා ස්වභාවය අත්වාද උපාදානයයි සැප දුක් විඳිමින් සිතමින් කියමින් වැඩ කරමින් සිත කය දෙකට අධිපතිකම් කරමින් එක් එක් సంతානයක් පාසා පවතිනා වූ ප්‍රධාන දෙයකට ලෝකේහි ආත්මයයි කියනු ලැබේ. ඒ ඒ තනත්තා විසින් එයට කියනුයේ මමය කියාය. කෙනෙකු විසින් මමය යයි කියන දෙයට අඤ්ඤයෝ නුඹයයිද තමුසෙයයිද අපුහාමි රාලහාමියයිද හාමුදුරුවෝ යයිද ජේමි සප්පු ජුවානි සප්පු කරෝලි සප්පු යයිද මවය පියාය සහෝදරයා සහෝදරී යයිද සමහර විට මුදලිතුමා මොහන්දරම්තුමා රජතුමා යයිද කියති නුඹ තමුසේ අප්පුහාමි රාලහාමි යනාදී වචන වලින් කියවෙන දෙය හා මම යන වචනයෙන් කියවෙන දෙය එකක්ම බව දත යුතුයි. මම යන වචනයෙන් කියවෙන ආත්මය ආත්මය කියවෙන වචන පමණ අන් කිසිම අර්ථයක් කියවෙන වචන කිසිම භාෂාවක නැත. ඒ අර්ථය දැක්වීමට භාෂාවල එපමණ මහත් රාශියක් වචන ඇත්තේ ලෝකයා විසින් එය අන් හැම දෙයටම වඩා උසස් කොට ප්‍රධාන කොට ගන්නා බැවිනි. ඒ ආත්මය මමය නුඹය යනාදීන් කොතෙක් මහත් කොට කොතෙක් උසස් කොට ගන්නා ලද්දක් වුවද එය මිනිසුන්ගේ සිත්වල මිස සත්‍ය වශයෙන් ඇතියක්මම් නම් නොවේ. එය කල්පනා මාත්‍රයක් මිස සත්‍ය වශයෙන් ඇතියක් නොවන බව ලෙහෙසියෙන් තේරුම් ගත නොහැක්කේද ආත්මයක් ඇත යන හැඟීම උපාදානයක් වී තිබෙන හේනි නුඹය මමය යනාදී වචන වලින් කියවෙන ආත්මය සත්‍ය වශයෙන් නොලබෙන්නක් බව දත හැකිවනුයේ නුඹසේ මමසේ සත්වයන් පුද්ගලයන්සේ පෙනෙන නාම රූප ධර්ම සමූහයන් මනවින් බෙදා ඒවා ඇතිවන නැතිවන සැටිද බැලීමෙනි. ගඟක් ඇති හැටියට ලෝකයා සලකති. ඒ ගඟ කුමක්ද? ජලය ගඟ නම් කලයේ වතුරද ගඟ විය යුතුය. ජලය ගලා යන බිම ගඟ නම් ජලය නැති කලෙහිද ඒ බිම ගඟ විය යුතුය. එසේද නොවේ. එගොඩ ඉවුර හා මෙගොඩ ඉවුර හෝ ගඟයයි කියතහොත් ජලය නැති බිමත් ගඟ විය යුතුය. ජලයත් ගලායන බිමත් ඉවුරු දෙකත් හැර ගඟක්ද නැත. මෙසේ වෙන්කර බලන කල්හි ගඟ නොලැබෙන්නේ එය මිනිසුන්ගේ සිත්හි මිස අන් තැනක සත්‍ය වශයෙන් නැති බැවිනි. ගඟ මෙන්ම මමය, නුඹය යනාදීන් සලකන දෙය වූ ආත්මයද සත්‍ය වශයෙන් නොලබෙන්නක් බැවින් ආත්ම වශයෙන් සලකන නාම රූප ධර්ම සමූහයක් බෙදා බැලූ කලෙහි නැතිවන්නේය අතුරුදහන් වන්නේය ඒවායේ ඉපදීම් බිඳීම් දෙක ගැන පරීක්ෂා කළහොත් වඩාත් කාරණය පැහැදිලි වන්නේය. බැලීම, ඇසීම, කෑම, බීම, කතා කිරීම යනාදී සිදු කරන කත්රු කෙනෙකු ඇති විය යුතුය. ආත්මය ඒ කත්‍රූය යනු බොහෝ දෙනාගේ හැඟීමයි. ඒ හැඟීම ඇතිවන්නේ බැලීම්, ඇසීම් ආදී සිදුවන හැටි නොදැනීම නිසාය. මෙය තේරුම් ගැනීමට ඒවා සිදුවන හැටියට කල්පනා කළ යුතුය. බෙරයට අතින් ගසන කල ගැසීමට අනුව කුඩා වූ හෝ මහත් වූ හෝ හඬක් නැගෙයි. ගැසිය හැකි බව මිස හඬ නංවන ශක්තියක් අතට නැත. පහර ඉසිලීමේ ශක්තිය මිස හඬ නැගිය හැකි ශක්තියක් හෝ හඬ නැගීමේ අදහසක් හෝ බෙරේ හිද නැත. ඒ හඬ බෙරයත් අතත් දෙකේ ගැටීම නිසා තෙමේම හටගත් දෙයකි. එහෙත් බෙරය හඬ නගිතීයයි ලෝකයා සිතති. එමෙන් ඇසෙහි රූප ඡායා ගැටණු කලෙහි ඒ හේතුවෙන් ගැටණු රූපයාගේ ආකාරය ගන්නා විඥානයක් පහළ වේ. එයින් ඒ රූපය දැනේ. පෙනීමයයි කියනුයේද ඒ විඥානය පහළ වීමටය. බෙරහඬ එකෙනෙහි නැතිවන්නාක් මෙන් දැකීම නම් වූ ඒ විඥානය එකෙනෙහිම නිරුද්ධ වන්නේය. ඇසට බැලීමේ අදහසක් හෝ බැලිය හැකි ශක්තියක් හෝ නැත. ඇස බලන්නේද නැත. දැකීමයයි කියන විඥාණයටද ඇසෙහි රූප නොගැටුණහොත් ඉපදිය හැකි ශක්තියක් නැත. එය දැකීම නම් ඇසත් රූපත් අතර සිදුවන ගැටීම නිසා ඉබේම සිදුවන්නකි. මේ සිදුවීමේ ආකාරය නොදැනීම නිසා මම බලමිය මම දකිමිය යන හැඟීම ඇති වෙයි. දක්නා විඥානය පහළවණියේද ගැටීම සිදුවන හැටියටය. වඩා දුර නොවූද වඩා ලං නොවූද තැනක තිබෙන වඩාම කුඩා නොවූද රූපයක් ඇසෙහි ගැටුණහොත් ඒ වස්තුවේ ආකාරය ඊතා හොඳින් ගන්නා වූ බලවත් වූ විඥානයක් පහළ වෙයි. ආලෝකයේ මද වූහොත් ඒ ඒ පමණට දුබල වූ පෙනීමක් වෙයි. දුරවන කල්හිද එසේමය. අරමුණ ඊතා දුර නම් පෙනීම වනුයේ ඒ වස්තුවේ නියම ආකාරයට බොහෝ වෙනස් ආකාරයකිනි. අහසේ දුර තිබෙන ඉර හඳ තරුවල සැබෑ తත්වය නොදත හැක්කේ එහෙයිනි. අභ්‍යන්තරයේහි බැලීම් කරන බැලිය හැකි ශක්තියක් ඇති මමය කියා කෙනෙකු හෙවත් ආත්මය කියා දෙයක් ඇතිනම් සෑම කල්හිම ඒ ආත්මයට ඒ ඒ වස්තුන් ඇති හැටියටම බැලිය හැකි විය යුතුය. එසේ නොහැකි වනුයේ ඇසේ හොඳ නොහොඳ භවයේ හැටියටත් ආලෝකයේ අඩු වැඩි කමේ හැටියටත් වස්තුව දුරවීම ලංවීම දෙකේ හැටියටත් නොඑක් ආකාරයෙන් සිදුවන්නා වූ එය ඉබේම සිදුවන්නක් මිස කෙනෙකු විසින් කරන්නක් නොවන බැවිනි. ඇසීම සිතීම, කතා කිරීම, වැඩ කිරීම යනාදිය සිදුවන්නේද පෙනීම සිදුවන ලෙස කරන කෙනෙකු නැතිවමය. කරුණු මෙසේ හේයින් පෘතජන ලෝකයා සලකන හැටියට සත්‍ය වශයෙන් ලැබෙන මමය, නුඹය, ආත්මය කියා දෙයක් නැති බව දත යුතුය. නැත්තා වූ ආත්මයක් ඇති හැටියට ගැනීම මිත්‍යා දෘෂ්ටියකි. අත්වාද උපාදානේ යනු දැඩි වූ ඒ දෘෂ්ටියයි. හිමියකු නැති දෙයක් දුටු කලෙහි එයට ආශාව ඇති වූ තැනැත්තේම එය අයිති කරගනී. ආශාව ඇති නොවූ තැනැත්තේම එය හැරයයි. එමෙන් පංචස්කන්ධය හොඳය කියා එය ගැන තෘෂ්ණාවක් ඇති වුවහොත් ඒ පංචස්කන්ධය මමය ආත්මය කියා තදින් ගනී තෘෂ්ණාව නූපන්නහොත් ඒ ගැනීම නොකරයි තෘෂ්ණාව ඇති වුවහොත් ඒ ගැනීම සිදුවන බැවින් මේ පටිච්ච සමුප්පාද දේශනෙහි තෘෂ්ණාව නිසා අත්වාත උපාදානය වන බවද වදාළසේක. දෘෂ්ටීන් අතුරෙන් ප්‍රධාන කොට සැලකිය යුතු දෘෂ්ටිය අත්වාද උපාදානය නම් වූ මේ ස්වකාය දෘෂ්ටියයි. එය නැති කරගතහොත් එයින්ම දෘෂ්ටි සියල්ලම දුරවන්නේය. හැම දෘෂ්ටියක්ම නැගෙන්නේ මේ ස්වකාය දෘෂ්ටියේ සම්බන්ධය ඇතිව එහි ශාඛාවක් වශයෙන්ි. ස්වකාය දෘෂ්ටිය ප්‍රධානයයි කියනුයේ එහෙයිනි. උපාදාන හතර අතුරෙන් කාම උපාදාන, අත්වාද උපාදාන දෙක බෞද්ධ අබෞද්ධ සැමටම සාධාරණ වශයෙන් නැතිවන්නේය. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, දෙකේ ඇතිවනුයේ දෙක ඇතිවනුයේ අබෞද්ධයන්ට පමණකි. ඒකාන්තයෙන් සසර දුගින් එතර කොට නිවනට පැමිණීමේ සත්‍ය මාර්ගය දක්වන්නා වූ තථාගතයන් වහන්සේගේ අතිඋත්තම ධර්මය නොඇසු නොමදත් ඇතැම්හු අලුත් පව් කිරීම නවත්වා දුක් විඳීමෙන් කලපව ගෙවා අවසන් කොට ශුද්ධියට පැමිණෙන්නට හිතූහ. තිරිසන් සතුන් හැසිරෙනසේ හැසිරීම ඔවුන්ගෙන් සමහරෙකු ඒ සඳහා ගත්මගය. ගවයාගේ ප්‍රකෘති චාරිත්‍රය ගෝශීල නමි. එනම් හතර පයින්ම යාම හතර පයින් සිටීම බිම මහිඳීම හා නිදීම අතින් නොගෙන බිම තිබෙන දෙය මුවෙන්ම කෑම මල මුත්‍ර කොට පවිත්‍ර කර නොගැනීම නොබිනීම යන මේවා ගවයාගේ ප්‍රකෘති චාරිත්‍රයෝය සර්ව සම්පූර්ණත්වයෙන් හෝ ඒක දේශයකින් හෝ සමාදන් වූවහුගේ ඒ ප්‍රතිපත්තිය ගෝවෘත නමි බල්ලාගේ ප්‍රකෘති චාරිත්‍රය කුක්කුරශීල නම් වෙයි. එය සමාදන් වූ ඔහුගේ ප්‍රතිපත්තිය කුක්කුර වෘත නමි. බොහෝ දුක්ගෙන මේ වෘතයන් රක්ෂා කළේ වී නමුත් එයින් ඔවුන් අදහස් කරන ශුද්ධිය හෝ දේවත්වය බ්‍රහ්මත්වය හෝ කිසි කලෙක ඔවුනට නොලැබෙන්නේය. කුක්කුර වෘතය සමාදන්ව රක්ෂා කළ කෝරක්ඛත්තිය නම් නිගණ්ඨයා හතර අපායෙන් එකකට අයත් වූ කාලකංචික අසුරනිකායේ උපන් බව දීඝනිකායේ පාතික සූත්‍රයේහි දක්වා තිබේ. මේ ගෝශීල ගෝවෘත ආදියෙන් මරණින් මතු නරකයේහි හෝ තිරිසන් යෝනියේහි හෝ උපදින බව මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයෙහිද වදාරා තිබේ. ගෝශීල ගෝවෘත ආදියෙන් ශුද්ධියක් ලැබේ යයි ගැනීම වැරදි ගැනීමක් බැවින් මිත්‍යා දෘෂ්ටියකි. ගෝශීල ගෝවෘත කුක්කුරශීල කුක්කුර වෘත ආදියෙන් ශුද්ධියක් වන බව පරම සත්‍යයක් කොට තදින් ගැනීම නැතහොත් එසේ ගන්නා වූ මිත්‍යා දිට්ඨිය සීලබ්බත උපාදානයයි. පංචස්කන්ධයට ඇලුම් නොකරන්නෙකුට මෙම දිට්ඨිය ඇති නොවේයි. ඇතිවනුයේ පංචස්කන්ධයට ඇලුම් කොට එය ආත්ම වශයෙන්ගෙන ඒ ආත්මය සැපයෙන් යුක්ත කිරීමේ ක්‍රම නුනුවණින් සොයන්න හුටය. තෘෂ්ණාව නිසා සීලබ්බත උපාදානය ඇතිවන බව වදාලේ එහෙයිනි. ලෝකේ බොහෝ දෘෂ්ටියහු ඇතහ. බ්‍රහ්මජාල සූත්‍රයේහි දිට්ටි දෙසටක් දක්වා තිබෙයි. අත්වාද උපාදාන සීලබ්බත උපාදාන දෙකට නොගෙනෙන්නා වූ කිසිදු සැකයක් නැතිව අන් ඒවා හිස්ය මෙයම පරම සත්‍යයයි දැඩි කොට ගන්නා වූ සකල දිට්ඨීහුම දිට්ඨි උපාදාන නම් වේ. මෙයම සත්‍යයයි දැඩි කොට ගැනීමක් නැති වැරදි හැඟීම් දිට්ඨි වද උපාදාන සංඛ්‍යාවට නොගැනේ. ධම්මසංගිනේ ප්‍රකරණේහි තත්ථ කතමං දිට්ඨි උපාදානං නත්ථි දින්නම් නත්ථි ඊට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්ඛඨානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමාංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදಂತಿ යනාදීන් මිත්‍යා දෘෂ්ටි 10ක් දික්ටි උපාදානය දක්වන තන්හි ස්වરૂපයෙන් උද්ධරණය කොට දක්වා තිබේ. ඒ දසය නම් එක දීමෙන් පලක් නැත යනු එකකි. දෙක යෙට්ට නම් වූ මහා දාන මහා පූජාවන්ගේ ඵලයක් නැතේ යනු එකකි. 3. හුත නම් වූ ප්‍රතිග්‍රාහකයන් කැඳවා දෙන දාණය පැමිණියා වූ ආගන්තුකයන්ට දෙන දාණය ආවහ විවාහ ආදීෙහි මංගල්‍ය පිණිස දෙන දාණය යන මේවායේ ඵලයක් නැතය යනු එකකි. 4 දස කුසලය දස අකුසලයේ යන හොඳ නරක දෙකින් වන පලක් නැත යනු එකකි. පහ. පරලෝහි සිටින්නහුට නැවත පැමිණීමට මෙලවක් නැත යනු එකකි. 6. මෙලව සිටින්නවුන්ට මරණින් මතු යාමට පරලොවක් නැත යනු එකකි. 7. මවට කරන හොඳ නරකින් වන ඵලයක් නැතේ යනු එකකි. 8. පියාට කරන හොඳ නරකින් වන ඵලයක් නැතේ යනු එකකි. 9. නැවත නැවත මෙරි මෙරි උපදින අසත්වයෝ නැතේ යනු එකකි. 10. යම්කිසි ප්‍රතිපත්තියක බලයෙන් මෙලොව පරලොව දෙක ඇති බව හරියටම දැන ප්‍රකාශ කරන සමන බ්‍රාහ්මණ කෙනෙක් නැතේ යනු එකකි. මේ දිට්ටි සියල්ලම ඇතිවන්නේ පංචස්කන්ධයට ඇලුම් කොට නුනුවණින් එය සැපවත් කිරීමේ ක්‍රම සොයන කල්හිය. එබැවින් තෘෂ්ණාව නිසා දිට්ටි උපාදානයද ඇතිවේයයි කියනු ලැබේ.